තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ ඉද භික්ඛවේ භික්ඛු පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝති ගෞරවනීය සෝගාචර මහා සංඝරත්නයන් අවසරයි අපි අනිකුත් නේවාසික උපාසක මහත්වරු සම්බන්ධ කරගෙන සෑම බ්‍රහස්පතින්දාවක් පාසාම සතිපතාම පවත්වාගෙන තබන ධර්ම දේශනාවේ එක අංකයක් වශයෙන්ුයි අද මේ මාතෘකාව ඉදිරිපත් කරන්න යෙදුනේ. මේ මාතෘකාව සාහිත්‍යමේ පාලි වාග්මාලාව සඳහන් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒ සූත්‍රයේ කායानुපස්සනාය වේදනානුපස්සනාය චිත්තානුපස්සනාය ධම්මානුපස්සනාය කියලා අනුපස්සනා හතරකින් සංග්‍රහිත බව බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ කාරණාවක්. අනේයින් හතරවෙනි ධම්මානුපස්සනා කොටසේ සත්‍ය පර්වයේ නැත්නම් සත්‍ය පබ්බයේ අවසාන සත්‍ය වෙන නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන හතරවෙනි ආර්ය සත්‍යයේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ කියවෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හතරවෙනි අංකේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කියන ඒවා කියන්නේ අපි පසුගිය සතිවල සාකච්ඡා කරන්න යෙදුණා. අද අපිට මාත්‍රකාව වෙලා තියෙන්නේ සම්මා කම්මන්ත. මේ වෙනකොට අපි සතිපට්ඨාන සූත්‍රයේ දිගේ දේශනා 98ක් පවත්ලා තියෙනවා. අද මේ ආරම්භය ලබන්නේ සම්මා කම්මන්ත කියන මාත්‍රකාව යටතේ 99 වෙනි පැයටයි 99 වෙනි දේශනාවටයි. ඒ නිසා ඒ කලින් ධර්ම දේශනාවට අහපු ඒ වාගේම පූර්ණ කාලීන භාවනාවේදී ගත කරන ඇත්තන්ට මේ වෙනකොට මේ දේශනා මාලාවකට අහුම්කන් දීමේ ආනිසංස වශයෙන් බොහෝම ගැඹුරකට මේ කරුණු විස්තර සහිතව විභාග සහිතව තේරුම් බේරුම් කරගන්න අවස්ථාව ලැබුණා සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. එහෙම නමුත් අද වෙදි වැඩි වැඩසක් වශයෙන් ඉන්න මේ අදට යෙදලා තියෙන රටේ දිනචර්යාව අනුව මේ ඇසල පෝය පාදනම් කරගෙන සීලයේ සිල් සමාදන් වෙච්ච අත්තන්ට මේ සම්මා කම්මන්ත කියන කාරණාව තේරෙන තාලෙට අද අපට පොදු දේශනාවක් බාටපත් කරන්න වෙලා තියෙනවා. දෙපාර්ශ්වයේම ආර්ථ සිද්ධිය සඳහා. ඒ නිසා අපිට මේ සම්මා කම්මන්ත කියන එක දිහා අපි මෙතුආකල් පුරුදු කරගෙන ආපු සතිපට්ඨාන ක්‍රමයට තවත් විග්‍රහ විකාසයිතෝ කියනවනම් විභාග සහිතව කියනවා විපස්සනා ක්‍රමයට මේ සම්මා කම්මන්තය දිහා බලනකොට ලොකු ගැඹුරක් තියෙනවා. අනිත් පැත්තෙන් බලන්න පුළුවන් මේ ලෝක සම්මත ක්‍රමයකට එහෙම නැත්නම් සමත භාවනා පැත්තෙන් මෛත්‍රී කරුණාව පැත්තෙනුත් මේ සම්මා කම්මන්තය දිහා සාමාන්‍ය ආගමික හැඟීමකින් බලන්නත් පුළුවන්. මේ දෙපැත්තෙම බැලුවහම අපට තේරෙනවා එකම මාතෘකාව වුණත් බලන දෘෂ්ටි නුවේ ඉදිරිපත් වෙන විග්‍රහ විවිධ වෙනවා. ඒක නිසා එක එකනාගේ භින්න රුචිකත්වය අනුව ඒ ඕනම මාතෘකාවකට විවිධ පැති වලින් විවිධ ධර්ම ඕජාව ධර්ම රාශිය මතු කර ගන්න පුළුවන්. ඒ කාරණා මම මුලින් මතක් කරේ අද ඉන්න මේ පිටිසේ විවිධත්වය සලකලා මාත්‍රකාව අපි කොහොම දේශනාවට සම්බන්ධ කරන්න ඕනද කොහොම සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ඕනද කියන එක විග්‍රහයක් කරන්නයි. ඊගාවට අපි මේ pāli පාඨයට ඍජු පාඨයට හිත යෙදුවොත් කතමෝච භික්කවේ සම්මා කම්මං. මේ තමයි සරුවච්චන් වහන්සේ කත්තු කම්මිතා ක්‍රමයට ප්‍රශ්නයක් අහන හැටි මේ පිරිසට අද මම මේ මාතෘකාව මේ කාරණාව තේරුම් කරලා දෙන්න ඕන. නැත්නම් මේ පිරිසට මෙන්න මේ පැත්තට අවධානය යොමු කරන්න ඕනේ කියලයි මේ අදහස අවධානය යොමු කිරීමේ අදහසින් මහණෙනි සම්මා කම්මන්ත එව නැත්නම් මේ සම්‍යක් වූ කර්මාන්තයේ කවරේද කුමක්ද කියන ප්‍රශ්නය අහනවා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ නොතේරෙන කමට හෝ බනහලා හුරුකමට හෝ මේ ප්‍රශ්නේ ඇහුවට මේ පිරිස නිස්සද්දව අහගෙන ඉන්නා වාගේ එදා සරුවච්චන් වහන්සේගේ හිටපු සම්මුඛ ශ්‍රාවක පිරිසක් කිසි කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පෙළඹෙන්නේ. ඒ මොකද එහෙම සාකච්ඡා ස්වරූපයෙන් ඒ සභාවට ඉදිරිපත් කර ප්‍රශ්නයක් නෙවෙයි මේ. සර්වඥන් වහන්සේ තමන් වහන්සේ මීගාවට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නා වූ මාත්‍රිකා විශේෂයේට පිරිසේ අවධානය යොමු කරවීමේ අදහසින් මේ ප්‍රශ්නය ඒ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් දැන් Taman වහන්සේම මේ උත්තරේ දෙන්න ඕන කමයි තියෙන්නේ. ආ මේ වගේ ප්‍රශ්නවලට කියන්නේ කත්තු කම්මිතා පුච්ඡා. Tamanට කියා දෙයක කාරණාව මෙන්න මේකයි කියලා සභාවට අනවන්නේ විනවන්නේ ප්‍රශ්නයක් මාත්. මහණෙනි මේ සම්්‍යක් කර්මාන්තේ නම් කිම? ඊගාවට ඔන්න උත්තර දෙනවා. පාණාති පාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති අයං උච්චති භික්ඛවේ ධම්මා කම්මන්ත. මහණී මේ පරපණ නැතිවීමෙන් වෙන්වීමක් වෙයිද? නොදුන් දෙයක් ගැනීමෙන් වෙන්වීමක් වෙයිද? වැරදි කාමාචාර වලින් ගෙන්වීමක් වෙයිද මෙන්න මේකට මම කියනවා සම්මා කර්මන්තේ නැත්නම් යහපත් කර්මාන්තේ කියලා. ඉතින් මේක ආගමික ස්වරූපයක් තියෙනවා කියන්නේ හොඳ නරක ભેදේ පැත්තෙන් බලන්න පුළුවන්. මෛත්‍රී ආදී භාවනාවක ස්වරූපයෙන් සමතේ පැත්තෙන් බලන්න පුළුවන්. හිත සමාහිත කිරීම, ධිට්ඨ ධම්ම සුඛ විහරණේ කියන ආනිසංශය පැත්තෙන්, ඊගාට විපස්සනා පැත්තෙන් බලන්න පුළුවන් කොහොමද මේක විරාග නිරෝධ ඒ වගේම විද්‍යා දර්ශනයේට යථා භූත දර්ශනයට යොමු වෙන්නේ කියලා. මේක සම්බන්ධයෙන් හුඟාවක්ම අපි අහලා තියෙන්නේ නැත්නම් අහන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ හොඳ නරක පැත්තේ. එහෙම නැත්නම් සදාචාරාත්මක පැත්තෙන් බලනකොට සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය කියන මේ තුන ඒ සමාජයේ වශයෙන් කැළඹීමකට යොමු කරවන මනුස්සයන්ගේ ඒ ශිෂ්ට ගති අශිෂ්ට තැන් වලට පත් කරවන මනුස්ස පිරිච්ච ගති තිරසංගති වලට ලං කරවන ලකුණු තුනක්. සතුන් මැරීම, හොරකම් කිරීම සහ කාමයේ වර්ධය හැසිරීම කියලා අපි මේක මේ මිත්‍ර සිංහලයට නම් වල තියාගෙන ඉන්නවා. ඒ පැත්තෙන් බලනකොට ආගම් වශයෙන් එක එක ආගම් මේක පිළිබඳව විවිධ අර්ථ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විවිධ අර්ථවල විවිධ පරස්පර විරෝධීකම් තියෙනවා. කර්මය සහ කර්මඵලයේ පිළිගන්නා වූ ආගම් වල මේක තමන් අනුන් වශයෙන් සංසන්දනයක් තියෙනවා. ඒවා විතරක් නෙවෙයි මේවා කෙරුවොත් මේවා නැවත මේ හොඳ හෝ නරක බුද්ධ විනිත වෙනවා කියන කාරණාවක් කියන නිසා මේ හොඳ නරක ભેදය පිළිබඳව කර්මේ සහ කර්මඵලය පිළිගන්නා ආගම් වල විස්තර කතා වෙනවා. ඒවා ඒ වගේම විධානක් නෙවෙයි අසන්නාට තර්කානුකූලව හිතාගන්න කරුණු කාරණා ඉදිරිපත් කළ තරම් මේච්ච ගතියක් තියෙනවා. පිරිච්ච ගතියක් තියෙනවා. ඒ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියන මේ හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල නරක දේ කරුවොත් නරක ප්‍රතිඵල කියන මූල ධර්මයේ පිළිගන්න ආගම් වල. ඒ නිසා එවැනි ආගම් බොහෝ සදාචාරාත්මකයි. හොඳ නරක දෙක පිළිබඳව සංවේදී වැඩි. නමුත් අද ලෝකේ තියෙන ආගම් වලින් වැඩිතරයක් බහුතරයක් ඔය කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති ආගම් නෙවෙයි දේව ධර්ම ඊශ්වර නිර්මාණවාදී ආගම් වල ඒවායේදී මේ සත්‍යා කියන එකට අර්ථය දීලා තියෙන්නේ 아무තු තාලයකට. ඛණ්ඩ ඕන වෙනකොට කබර ගොයා තල ගොයා කරගන්නා වගේ අර්ථකථනක් තියෙන බෞද්ධ ඇහෙන් බලනකොට. ඒකෙදී ආත්මය පෙන්නලා දීලා තියෙන මනුස්සයාට විතරයි. අනික් සත්වෙයින්ට ආත්මයක් නැහැ. ඒක නිසා අනික් සතෙක් මැරීම, ගසක් කැපීම, පොළොව කෙටීම වගේ දේවල් සම මට්ටමේ තියෙනවා. ඒ සත්තු දෙවියන් වහන්සේ නැත්නම් ඊශ්වරයන් වහන්සේ නැත්නම් මහා බ්‍රහ්මන් විසින් මවලා තියෙන්නේ මනුෂ්‍යයාගේ හිතසුව පිණිස ඒ නිසා පුළුවන් තරම් ඒගොල්ලන්ගේ වැඩ ගන්නට පැත්ත වැටුණාට පස්සේ කපන්න කපලා බෙදාගෙන කන්න මටත් කැල්ලක් දෙන්න කියන විදිහට වගේ ඒ ආගම් පොත්වල සඳහන් වෙලා තියෙනවා ඒක නිසා සතුන් පිළිබඳව පරපණන සීමක් කියන තැන්වලදී ප්‍රාණඝාතයකට ආත්ම ඝාතනයකට නැසීමකට සතෙක් මැරීම යොමු වෙන්නේ නැහැ මේ නිසා එවැනි ආගම් වල ඉන්න ඇත්තන්ට අපි මේ බලන්න හදන පැත්තෙන් සතුන් මැරීමේ යත්තා වූ නැත්නම් මේ කාම මේ වැරදි ජීවන රටා වැරදි කර්මාන්තයේ කියන එකේ අංගයක් වෙන සතුන් මැරීම පිළිබඳව සදාචාරාත්මක පැත්තක් නැතුවම නෙවෙයි අපි මේ හිතන්න නරකයි. ඒ අතන්ට ඒ ඊශ්වරය විසින් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නැත්නම් මහා බ්‍රහ්මන් විසින් බැලිය යුතු දෘෂ්ටි කෝණයකුත් පිළිතිය යුතු ආකාරයකුත් කියලා තියෙන ඒක ඒගොල්ලන්ගේ සීලය. නමුත් අපි කොච්චර පොහසත්ද කියනවනම් අපිට පුළුවන් මේ සදාචාරාත්මක දර්ශනය කරපන්න කියමු උඹටත් ওই ටික වෙයි කියන කතාව වගේම සමතේ පැත්තෙන් මේක දිහා බලන්න. මෛත්‍රියෙන් හිත පුරවගෙන සතේ දිහා බලන්න. කොරකමක් දිහා බලන්න. කාමයේ වරදොල හැසීම දිහා බලන්න. කරුණාවෙන් බලන්න පුළුවන්. මුදිතාවෙන් බලන්න පුළුවන්. උපේක්ෂාවෙන් බලන්න පුළුවන්. එතකොට එවැනි දර්ශනයක් Hindu ආගමයි බුද්ධ ආගමයි බෙදා ගන්න. සතුන් මැරීම කෙරෙහි වගේ දේවල් වල හරි වැරදි පැත්ත විතරක් නෙවෙයි. ඊට වැඩිය මෙලෝ වශයෙන්ම බොහෝම සාමකාමී හිත පිළිච්ච ජීවිතයක් ගත කරන්න ආගමික ජීවිතයක් ගත කරන්න මේ සත්ත්ව ලෝකෙදී බලන හැටි වස්තු ලෝකෙදී බලන හැටි කාමීත්‍යාචාරයදී බලන හැටි සම්බන්ධව දෘෂ්ටි කෝණ අනුගාණ දෙකක් මේ කර්මේ සහ කර්ම බලය පිළිගන්න නැත්නම් තියෙනවා නමුත් මේ සතිපට්ඨානසෝත් අපි මෙතෙන්ට එනකොට ඔය දෙකම බාලාංශ කතා මෙතෙන්දී අපිට විශාල දොරක් විවෘත වෙනවා විපස්සනාවෙන් අපි මේක කොහොමද බලන්නේ. සතු සතෙක් මැරීම දිහා නැත්තම් මේ පණ තොර කිරීම සම්බන්ධව අන්ධාත දෙයක් නොදොන් දෙයක් ගැනීම සම්බන්ධව කාම මිත්‍යාචාරය සම්බන්ධව සති සම්පජාඤ්ඤය කොහොමද බලන්නේ විපස්සනාවෙන් කොහොමද බලන්නේ නැත්තම් මේ ජීවිතයේදීම විමුක්තිය පිණිස කටයුතු කරන කෙනෙක් ඒ සදාචාරය දන්න පිළිගන්න සමතයා දන්න මෛත්‍රී කරුණාව සහිත කෙනෙක් විපස්සනායෙන් බලන්නේ කොහොමද කිව්වම ඒක අර දෙකටම වැඩිය උගක් උතුම් අර දෙකෙන්ම හිතා ගන්නත් බෑ. මේ නිසා අද බෞද්ධයෝ අර තුනක් හම්බුණාට බොහෝතත් වෙලා නෙවෙයි කියන පටලවා. මේක පටලුම් අරන්ඩ තම්බි මිනිස්සුයෙකුට මුස්ලිම් මිනිසෙකුට වැඩි අමාරුයි අද බෞද්ධයාට මේ මස් මාළු කාම සම්බන්ධ වගේ ප්‍රශ්න අරගත්තාම කොච්චර අනාගත තියනවද කියන එක හිතා ගන්න. ඒක මොකද දන්නේ නැහැ මේ අන්‍යාගම් ඇත්තෝ මේක මේ සදාචාරාත්මක පැත්තෙන් සත්වක හතනේදී ආවල්න හැටි. සමත භාවනානුකෝපීව කරුණාවේ මෛත්‍රී සත්වක හදනේ දිහා බලන හැටි විපස්සනාව දිහා බලන හැටි බලනකොට ක්‍රම තුනක් අපිට තියෙන බව දන්නේ නැතුව අර අනික්කත්තෝ දොඩමළු වෙලා වාචාල වෙලා වැඩියෙන් කතා කරන මාතෘකාවල වඩා හොඳ වෙන්න හදනවා අපෙත් පඬිතයි කියාගන්න ඇත්තෝ එතකොට ඉස වලිය දෙක බේරගන්න බැරුව එක වටවලල් එක අරගෙන වලිය හපා ගන්න ළඟන බල්ලෙක් වාගේ කරකවෙන්න පටන් ගන්න තියෙනවා අද මේ බෞද්ධ සාහිත්‍යයේ මේවා තියා කියවලා බලනකොට තේරෙනවා කොච්චරක් නම් මේ අදේවනාජ බාලාණන් කියන කතාව නිසා පණ්ඩිතානංජ සේවනං කියන එක අමතක කරපු නිසා වැඩි යුතුයේ ගැඹුරු පැත්ත සදාචාරාත්මක පැත්තකින් සමත පැත්ත සමත පැත්තෙන් විපස්සනා පැත්ත ආදි වශයෙන් අන්නේ දර්ශනය පටලවා ගත්තට පස්සේ සනීප කරන්න බැරි දෙයක් හදාගන්න කියනවා මොකද මේ දෙදේ හැදිලා තියෙන්නේ විස බීජකින් නෙවෙයි බේතින් බේතෙන් හැදිච්ච ලෙඩ දැනග කරන්නේ බෑ. භේසජ්‍ය සමුත්තිතෝ රෝගෝ විය අතෙකිච්චෝ. ඒත් ඔක්කොටම වැඩිය දාන්න. ඔක්කොටම වැඩිය කට ඉස්සර කරගෙන තියෙන්නේ. නිසා කිසි දෙයක් කියන දෙයක් අහන්නවත් කල්පනා කරන්නවත් ලෑස්තිත් නෑ. බණක් භාවනා කරන්න ලෑස්තිත් නෑ. අර දාන්න මතේ අරගෙන අනිකුත් ආගම් වලට වැඩිය අපි ලොකුයි අපි ලොකුයි කියලා දඟලන්න හදනකොට පේනවා මේ අතර දෙන්නේ මේ කියා බෑ මේ ආදාවක් අඳුර බෑ මේ ආදාවක් මිස මේ වටින සාසනයකට අපිට ලැබිච්ච උරුමකම අනුව උරුමකම අනුව මේ ජීවිතේ නිවන් දකින්න කතාවක් නෙමෙයි තියෙන්නේ. මේ හොඳට හදාගෙන සංසාරේ කකා යන්නයි ඕනකම තියෙන්නේ. ඒ නිසා හොඳට කකාගෙන යන්න බලාගෙන කණ්ඩ බණ කියන. අනේ මෙවටත් බුදු බණ කියලා කියනවා. බුදු බණ වගේ මොකද්ද තියෙන්නේ? ඒ නිසා මේ වගේ මාතෘකාවක් ගත්තාම අපි ලැබෙන වෙලාවට හැටියට ලැබිලා තියෙන අපිට තොරතුරු හැටියට මේ ඉදිච්ච ගෙහෙල් ගෙඩියක පොත්ත කලවලා මතේ ගන්නවා වගේ ඒ ඒ දෘෂ්ටි කෝණ වලින් ඒ ඒ ආගම් වලින් පෙන්ලා තියෙන දේවල් හොඳට දැනගෙන බුදුහාමුදුරුවෝ අපිට පෙන්ලා තිබු විශේෂ මොකද්ද මේ වාගේ බණ භාවනාවක් කරගෙන ඉන්න අපි ප්‍රබුද්ධව මේ මාත්‍රකාව අධ්‍යා තලතුණා තාලෙට ලෝකේ රැල්ලට අහු වෙලා නෙවෙයි. බලන්නේ කොහොමද? එහෙම බැලීමේ අපේ එන්නේ විවේක බුද්ධිය වැඩිවක් සිදු වෙනවද? මේ වැඩිව නිසා අපේ තව තවත් දොඩමලු කර අඩු වෙනවද? කර්මාන්තේ වශයෙන් අපේ නිවීමක් සම්නිතියක් ඇති වෙනවද කියලා බලන්න බැරි නම් ඒකට තමයි මම කියන්නේ බේසින් හැදිච්ච ලෙඩේ කියන්නේ. ඒක නිසා සත්ව ඝාතනයේ දිහා බලනකොට යම් කිසි කෙනෙක් අදහනවා නම් සත්‍යන්ට ආත්මයක් නැත ඒ නිසා ඒ සත්‍ය තියෙන අපේ සුඛ වීරණය සඳහායි. මේ ලෝකේ අපටයි මවලා තියෙන මේක මනුස්ස ලෝකය කියලා අපි අරුපයක් හදාගෙන කියනවනේ. මේ මනුස්සයාගේ අධිකාරියට කියලා. ආනේ විදිහට මවාගත්ත කෙනෙක් සතුන් මරුවයි කියලා යාර චෝදනාවකුත් නැහැ, දඬුවමකුත් නැහැ, මොනවත් නැහැ. මොකද යැත්තු කර්මේ සා කර්මඵලය දෙහිමක් නැහැ. යැත්තු කරන්නේ ඒ භවාදීපු දෙයයන් හරික මනාප හැටියට පුළුවන් තරම් ඒ සත්තුන්ගේ බඩ ගන්නවා. පස්සේ සත්තු මරාගෙන කෑවට ඒකේ දෝෂයක් නැහැ. මේකේ පොඩි පරහකට හිටලා තියෙන්නේ ඒ ආගම් වල සමහරලාට ඉස්ත්‍රිආවටත් තාත්තක් නැහැ කියලා කියනවා. ඉස්ත්‍රිආවක් තියෙන පුරුෂයාගේ සුඛ වේදනිය සඳහා කියලා කිව්වට පස්සේ ඔන්න දැන් පොඩි පොඩි ප්‍රශ්න මත වෙලා තියෙනවා ඉස්ත්‍රි සමාජ ජීවාසිකම් ඉල්ලන වැඩපිළිවෙළවල් පටන් ගන්න කියලා. ඒ මොකද පුරුෂ පීතෘ ප්‍රධාන සමාජයකටයි උත්තර දීලා තියෙන්නේ. මොකද දේවනාදී පිරිමියෙක්. එනිසා පිරිමි ආත්මේ තමයි ආත්මේ ඒකල වල තවත් පොඩක් එහාට ගියාම කියනවා දෙවියන් වහන්සේ අදහන භක්තිවන්තයාට විතරයි ආත්මය තියෙන්නේ භක්තිවන්ත නැති කෙනා කැපුවට කමක් නැහැ මැරුවට කමක් නැහැ කියලා. එවැනි ආගම් පොත්වල සඳහන් කරනවා දෙවියන් වහන්සේ සඳහා දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන ආගමික සටනකදී තව මිනිස්සෙක් මැරුවාම ඒ මිනිස්යාගේ මිනිය ඕක දැන් නැතුව වලන්නේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ කෙලිම බාර ගන්නවා. ඒ මොකද ආගම වෙනුවෙන් සටන් කරලා තියෙන්නේ එවැනි සටනක් කරලා අනික් කට්ටිය මරන්න ගිහිල්ලා හෝ මැරුමේදී හෝ පස්සේ එයාගේ මරණ දීත වුණොත් එවැනි මිනිහක් හොදන්න නැතුව වලන්නේ කියලා තියෙනවා සුද්ධයි කියලා. මොකද සුද්ධ යුද්ධයට යා උරු කියලා කියන නිසා. හැබැයි බැරි වෙලාවක්වත් මැරුවේ තවත් ඇදහිලිවන්තෙක් නම් සියලු මානව ප්‍රජාව මැරපොතාට දෙවියන් වහන්සේ සදාකාලික අපායට තීන්දුව කරනවා. නිසා මිනිස්යා තව මිනිසෙක් මැරුවොත් ඒ මිනිස්යාගේ කර්මය අපි කර්මපැත්ත නෙවෙයි ලැබෙන ආනිසංස විපාක බැලුවොත් මරණයට භාජනය වෙච්ච මිනිස්යා දේවභක්තිකයෙක් නම් සදාකාලික අපායයි. මරණයට භාජනය වෙච්ච ඉක්නා දෙයයන් විරුද්ධ කෙනෙක් නම් කටනකදී මැරුවා නම් ඒ මරපු කෙනා දෙවියන් ආශික දකුණු පැත්තට කෙලින්ම යනවා සදාකාලික ස්වර්ගයට යනවා. ඕන ව්‍යාකල්පයක් කියන ඇත්තෝ සතුන් මරනකොට ඒව පිළිබඳව අපි ඉතාමත්ම මෛත්‍රියෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් තේරුම් අරගන්න ඕනේ මොකද කරන්නේ යත්තන් කියලා දීලා තියෙන ඔහම තමයි ඒ විතරක් නෙමෙයි මෙවැනි බණක් අහන්නත් එපයි කියලා කියනවා ඒක ඒ යත්තන්ගේ ආගමේ මාරාන්තික පැත්තේ සාසනික පැත්තේ බණ මෙව ඇහුවොත් ඔය කට්ටියගේ තියෙන මත මතාන්තර වෙනස් වෙනවා ඒක අහන්න එපා ඇහුවොත් ඒ දෙවියන් ආශ්‍රය අපායට යොමු කරනවා කියලා ඉතින් ඒ වෙනි කෙනෙක් ගැන අපි මොකටද කතා කරන්නේ ඒ අතන මේ සදාචාරයක් තියෙන්නේ පොතේ වෙන සදාචාරය. වෙන විදිහට කියනවා නම් ඒ සර බලධාරීන් වහන්සේගේ සදාචාරය. ඒ නිසා ගස්කල් වලට වගේ සතිකුට කමක් නැහැ. සතිකුට වගේ ඉස්තිරියාවලත් කමක් නැහැ. ඉස්තිරියාවට වගේම අබෞද්ධ මේ භක්තිවන්ත නැති කෙනෙකුට කමක් නැහැ කියන වටේන පොඩ පොඩ පොඩ පොඩ ඕක ගිහිල්ලා තියෙනවා. හැබැයි භක්තිවන්තෙක් මරන්න එපා. භක්තිවන්තයෙක් මරුවොත් මානව ප්‍රජාව මරු සලමක ජීවෙනාසි දඩුවක් කරනවා. කොයිට වැඩිය වෙනසක් නෑ අපට කියලා දීලා තියෙන්නේ. අපට කියලා දීලා තියෙන කුරා කුඹාට පවා සමාන අයිතිවාසිකමක් කියන ඒ වගේම ආත්මයක් කියන ඒ නිසා ඒ සතා මැරුවේ යම් ආකාරයකද උඹට ඒ ටික අපව වෙනවා. ඒ ධර්මයටම මේ අපේ මේ ශ්‍රී සම්බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්ලා දීලා තියෙන එකේ ලොකු වගකීමක් තියෙනවා ලොකු සංවේදීකමක් තියෙනවා සත්‍ය ලොකු ආරාධනාවක් තියෙන දුක්ඛ සත්‍ය තේරුම් ගන්න. ඒ නිසාම ඒ හොඳ නරක පැත්ත නැත්තම් ආගමෙන් පෙන්නන අර කමාන්ඩ්මන්ට් එහෙම නැත්තම් දිව්‍යඥාතේ කරන විධාන නැත්තම් අපේ කියන සිල්පද වගේ ඒව ඉක්මවලා ගියේ එකක් අරුවචනanse අපට පෙන්වන අර ඉතාම ගැඹුරු විපස්සනා දකින්න ඉතල මෛත්‍රියේ කරුණාවෙන් හතේ දිහා බලන හැටි. සියලෝම සත්තු තර්ජනයේට බයයි. දඬුවමට බයයි. මරණයට බයයි. ඒ නිසා තමනු සතෙක් බව සලකලා අන්සතුන් කොහොමද මරණයේදී දඬුවමේදී තර්ජනයේදී කටයුතු කරන්න බය වෙන්නේ ඒ නිසා තමන් ආත්මෙව තමන්ගේ ආත්මේ ඒ ආත්මයට සමාන කරගෙන අනේ එපා තව කෙනෙක් බය කරන්න අනේ එපා තව කෙනෙක් මරන්න අනේ එපා අනේ කෙනෙක් ඝාතනය කරන්න කියලා ඒ ඒ අර මැරෙන සතයි මරණ සතයි දෙන්න අතරමැද සංසන්දනයකට මේ මානව හිතවාදීව නැත්නම් සත්ත්ව හිතවාදීව මෛත්‍රියෙන් පෙළවා කියලා. අනිත් කෙනාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න. ඒක සම්බන්ධයෙන් බලනකොට අපි සිල්ලතුන් වශයෙන් හෝ භික්ෂුන් වහන්සේලා හෝ සාමණේර ස්වාමීන් වහන්සේලා වශයෙන් හෝ එන කවුරු වශයෙන් බැලුවත් අපි අඩු ගානේ අපේ හැම කැලල එනවටවත් කැමති නෑ මොකක් හරි හැප්පිලා වැදිලා තුවාල වෙලා මොනම විකෘතියක්වත් එනවට කැමති නෑ එම්බිරිසාවක් ඇස්සක් පිස්සක් එනවට කැමතිත් නෑ ඒ මොකද බැරි වෙලාවත් මේ කැක්කුමෙන් පෙපරුවෙන් ගිල මැරුණොත් ඔක්කොම ඉවරයි. නිසා කැස්සකින් ඉස්සරහට බයයි. හමතුවාල වෙනකොටත් බයයි. ඒ නිසා කවුරු හරි ළඟින් යනකොටත් බයයි. ලෙඩ තියෙන පැත්තකට යන්නත් බයයි. ඒ අපි අපේ ආත්මය ගැන හැඟීමක් ඇති නිසා වේදනාව ගැන දැනෙන නිසා අපි සලකන හැටි. එහෙමනම් අපි හිතා ගන්න උන අඩුම ගානේ මේ අපිත් එක්ක එකට භාවනා කරන සෑම කෙනෙක්ම තමන්ගේ ආත්මය දිහා, කය දිහා බලන්න ඕන ওই තාලෙට තමයි. අනේ ඒ නිසා අපි ඒකත් එක්ක ඇඟේ හැප්පෙන එක හොඳ නෑ. ඒගොල්ලන්ගේ රුචි මානසිකංග වල හැප්පෙන එක හොඳ නෑ. මොකද ඒකෙන් විඳිනවමයි. ආ ඒක දෙකක් නෑ. මොකද තරන් වගේමයි. ඒ වගේම තමයි ජීවිත දායකයෝ මේ අපිට කොහොම සලකලා කටයුතු කරාට අනේ ඒ අත්තු තමන්ගේ ශරීරයේ දිහා තමන්ගේ ආත්මය දිහා සලකන්නේ කොහොමයි මේ අපිත් එක්ක උදේෙන් දැන් නගන්න බල්ලු රිලා ඌර සත්තු ඒත් එහෙමයි අපිට පේනරන්න වෙනවා යනකොට පායට පෑගෙන කුඹි ඒත් එහෙමමයි එහෙව් එකේ අපි පුළුවන්කම තිබිච්ච නිසා එහෙම නැත්නම් ඒ සතාට උපක්‍රම නැති නිසා නැත්නම් අපිට සතාගේ අංග මත ඇට මස් ලේ නහර අවශ්‍ය නිසා අපි සතාට කිසිම දෙයක් කරන්න ඉඩක් නොතබා එයාගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ නොතබා දනුපතේ කාලේ මරලා දැම්මොත් අපිට සිද්ධ වෙන කවදා හරි අන්නේ වගේ කිසිම නඩුවකින් තොරව අසාධාරණව අධාර්මිකව මරණයකටපත් වෙනවා අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඉච්චරයි. වෙන මොනවාක්වත් නැහැ. ඒකට කැමති නැහැ. ඒක සූදානම් නම් මේ පුද්ගලයාට අපායත් එකයි, මනුස්ස ලෝකෙත් එකයි, ජීවි ලෝකෙත් එකයි, එයාට සදාචාරය ඉච්චරයි. හැබැයි ඒ මරණයටපත් කිරීම හෝ දඬුවම් කිරීම බුදුහාමුදුර කරන දෙයක්වත් වෙන එකක් නෙවෙයි. ඒක තමයි කර්මේතා කර්මඵලයේ හැටි. ආනේ නිසා පුළුවන් තරම් මතක් කරලා දෙන්නේ මෙවුවා තේරුම් අරගෙන අන්සතුන් කොහොමද මේ තමන්ගේ ආත්මය කෙරෙහි සංවේදීකම දක්වන්නේ ඒක තමන්ගේකට සමාන කරලා පරසත්තාන හිතානුභාව ලක්ෂණ මෙත්තා කියන විදිහට අන්සතුන් කෙරෙහි හිත අනුකම්පාව දක්වන ස්වරූපේ මේ මෛත්‍රිය පතුරෝ. ඒකේ සදාකාරිත ඉක්මෝල ගියා වූ වැඩි ගතියක්. ආනේ වැඩි ගතිය Hindu ආගමේ සහ බුද්ධ ආගමේ කියන ආගම් දෙකෙන් පතුරවලා තියෙනවා. දෙකේම දක්වලා තියෙනවා. ඊගාව එක තමයි අපිට සලකා බලන්න වෙන්නේ මේ විපස්සනාවෙන් කොහොමද අපි මේ සත්ව ඝාතනයක් නැත්නම් මේ වැරදි කර්මාන්තයක් හොරකම් කිරීමක් එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයක් දකින්න. ඒකට බුදුරජාණන් වහන්සේ විවිධ පැති වලින් පෙන්නලා දීලා තියෙනවා. ඇත්තටම කියනොත් සතිපට්ඨාන සූත්‍රයේ මෙතෙන්ට එනකොට මේ ප්‍රශ්නේ දිහා බලන්න කියන්නේ ආර්යයන් වහන්සේ නමක් විදියට. සෝවාන් මාර්ග පලස්තේ කොහොමද සත්ව ඝාතනය දිහා බලන්නේ? සෝවන් මාර්ගඵලස්ත පුද්ගලයෙක් අන්සතු වස්තුවක් සම්බන්ධව කොහොමද කටයුතු කරන්නේ? සෝවන් මාර්ගඵලස්තේ කොහොමද කාම විත්‍යාචාරය කාම වස්තු හසුරවා ගැනීමක් කෙරේ හසුරෙන්නේ කියන කාරණා දිහා බලනකොට මුග වෙලාවට අපිට තව එනම් කරන්න බෑ අපිට වැඩක් නෑ මොකද ඒක සෝවන් නැත්තඳ තියෙනවා කියලා. විශේෂයෙන්ම දැන් මේ සම්මා කම්මන්ත කියන එකට පස්සේ එන්නේ සම්මා ආජීව කියලා ඒකදී සරුවචනාංශය අර වගේම ප්‍රශ්නයක් අහනවා කතමෝච බික්කවේ සම්මා ආජීවෝ ඉද බික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පටිවිරතෝ හෝති සම්මා ජීව සමාපාන ආර්ය ශාවකයා මිත්‍යා කර්මාන්ත මිත්‍යා ආජීවයේ ජීව රටාව අතහැරලා සම්‍යක් වූ ආජීවයටපත් වෙනවා. එතකොට කෙලින්ම පාවිච්චි කරන්නේ මේ ජීවන රටාව පිළිබඳව ආර්යනාශනමක් බලන හැටි. ඒ වගේම තමයි මේ විපස්සනා වෙනුත් ඒ සත්ව සත්ව ඝාතනයේ හොරකම් කිරීම ඒ වගේම කාමීච්ඡාචාරය පිළිබඳව නැත්නම් අපි කියනවා සාමාන්‍ය සිල්පද සම්බන්ධව විපස්සනාවෙන් විපස්සනාවෙන් බලනකොට ඒක කවදාකවත් මේ අද පටන් ගත්ත වැඩක් වෙන්න බෑ බොහොම කාලයක් අර කියන විදිහට සීලේ විදිහට සදාචාර සම්පන්න වෙලා තමත වශයෙන් මෛත්‍රී කරුණා ගුණ වඩලා ඒ දිගටව සාරයක් දිගේ ඕජාවක් දිගේ කටයුතු කරන කෙනෙකුට මේ සීලය සාමාන්‍ය දානයකටයි සමාන කරලා තියෙනවා. සාමාන්‍ය ගිහියත්ෝ කියලා අපි හිතන කොටාසේ ගමු. ඒ අතට අපි දාසන හඳුල්ලා දෙන්නේ කොහමද? දාන, සීල, භාවනා. යම් කිසි කෙනෙක් පූර්ණ කායන භාවනා කරනවා නම් එහෙම නැත්නම් ගිහිගේ නික්මුණා නම් ඒ අතට දාසය හඳුල්ලා දෙන්නේ කොහමද? සීල, සමාධි, ප්‍රඥා. අගාරිකයන්ට දාන සීල භාවනා. අනගාරිකයන්ට සීල සමාධි ප්‍රඥා. මෙන්න මේ අනගාරික කෙනෙක් යම් කිසි දවසක සෝවාන් වුණා නම් ඒ අතට සීලය හඳුන්ලා දෙන්නේ දානයක් විදියට. බුදුජානකයේ පෙන්ලා දීලා තිනවා ආර්යස විනයේ අග්ග දානං මහා දානං යදිදං පාණාතිපාතා පටිමිතු. සතික් මැරීමට අවස්ථාවක් හම් වෙලා ඒකෙන් Tamanට වාසියක් තියෙනවා මේ තත්ාගේ මාස්තික හම් වෙනවා අංග හම් වෙනවා නැත්නම් පීගුදු තෙල් හම් වෙන මොන මොන හරි ලාභ ගොඩක් තියෙනවා නමුත් ඒ පුද්ගලයාගේ තියෙන මේ දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය නිසා හෝ මෙත්තා කරුණා කියන බ්‍රහ්ම විහාර ධර්ම නිසා හෝ හොඳ නරක ධර්ම වශයෙන් සලකලා හෝ ඒ පුද්ගලයා සතා මරන්න කලින් <clears throat> කල්පනා කරනවා මේක මං වගේ කෙනෙකුට ගැළපෙන්නේ. තාම සතා මරලා නැහැ මරණ තරම් ආවේගයක් වෙලත් නැහැ. නමුත් මේ යන පාර පේනවා. එතෙන්දි කල්පනා කරනවා මට පුළුවන් මේ සතාට ආභය දාන්න දෙන්න. මොකද පූර්ණ තීන්දුව මගේ අතේ තියෙන්නේ කඩුවත් අතේ තියෙන්නේ සතත් හිර වෙලයි තියෙන්නේ කපනවනම් කපන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට හොඳ නරක දෙකෙන් දෙසරයක් කල්පනා කරනවා. මෙත්ත කරුණ මුදිතා පැත්තෙන් දෙසරයක් කල්පනා කරනවා. ඒ වගේම විපස්සනායෙන් කල්පනා කරනවා මෙවැනි අභේදානයක් අපිට ජීවිතේකදී දෙන්න ලැබෙන්නේ නැහැ. මේවැනි අබේ දානයක් දුන්නොත් මට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් ආනිසංසයක් ලබනවා. තිරසනයි මිනිසයා අතර තියෙන ප්‍රධානම වෙනස තමයි ප්‍රතිපත්ති පුරුණ මිනිසයාට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් තිරසනාට ප්‍රතිපත්තිත් නැහැ බය නැතුව කියන ජීවිතයකුත් නැහැ. ඒ වගේම තමයි මිනිසයාට ප්‍රතිපත්ති නැත්නම් ਉਹ තිරසනෙක් බය තමයි ජීවත් වෙන්නේ. ආනෝය බය සම්බන්ධ තිරසන් මිනිසයන් වෙන් කරන ප්‍රධාන රේඛාවට ප්‍රධානම ශක්තිය හැපෙන්නේ අභිදානයි. ඒ නිසා මට දැන් අපේ දාන දෙන්න අවස්ථාවක් තියෙන ඉතාම සන්තෝෂයෙන් අර තමන් වෙනුවෙන් මැරෙන්න තිබුණු සතා නැත්නම් තමන් අතින් මැරෙන්න තිබුණු සතා තමන්ගේ විධාණයෙන් මැරෙන්න තිබුණු සතා නැත්නම් මේ මැරිච්ච සතාගෙන් ජීවත් වෙන්න තිබුණු ජීවන රටාවම තිබුණු කෙනා ඒ සතට අපේ දාන. එතකොට මේ පුද්ගලයාට බය හතරක් තොර වෙනවා. සීලවන්තයාට අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියලා බය හතරකින් තොරයි. හොරෙන් හෝ කමන්නේ පිළිපිට හෝ කමන්නේ සිල් කඩන කෙනාට කරවලට බයයි තනි වෙනකොට බයයි හිත ගැහින්න ගන්න. ඒකද කියනවා තමන්ට තමන් දෙස් දෙන ගතිය කියලා අනේ මං කරගත් අපරාධයක් කියලා අනේ මං වගේ කාලකන්ණී කියලා තනි වෙනකොට කරවල වෙනකොට බය ගතියක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා අත්ත අනුවාද බය කියලා. මේක තමයි මේ බටේර පැත්තෙන් කියනකොට සම්පූර්ණ මානසික රෝග වලට හේතු වෙන අසහනයට ප්‍රධානම හේතුව. මේක තරුණකමෙන්වත් වස්තුවෙන්වත් ලස්සනෙන්වත් බුදලෙන්වත් වංශෙන්වත් ජාතියෙන්වත් මොකකින්වත් මකන්න බෑ. තමන් කරපු අකුසල කර්ම ප්‍රදේශයේ හැටියට අඳුරට තනිකමට බයක් ඇති වෙනවා කොම්මැචි ගතියක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ දිගටම අසහනයකින් මනස වැටෙනවා. ආනේ අසහනයකින් තොරව ජීවත් වෙන්න නම් ඒ පුද්ගලයා මේ අනුන්ට බය නොදීමේ නැත්නම් අබේදීමේ පුරුද්ද බොහෝ කල් පුරුදු කරපු කෙනාට මොන්නම තාලකින්වත් කවුරු මොනවා කියවක්වත් බයක් ඇතිගන්න සැලීමක් එන්නේ නැහැ. ඒ බුද්ධියට ඇත්තටම තනි වෙනකොට තනියකට හරිම සන්තෝෂයක් ඇති වෙනවා මට නිදි නිදි භාවනා කරන්න පුළුවන්. මට විවේකයේ තියෙනවා කියලා ඒ බුද්ධියට තනිකම සහ විවේකය නිස්සද්ද භාවයේ ලොකුම ලොකු ලාභේ ජීවිතේ. අපරාධ කාර්යයට දෙන්න තියෙන ලොකුම දඬුවම තමයි කරුවල කාමරයක දාලා වහන එක. එතකොට ඒ පුද්ගලයා මරණ දඬුවම දෙන්න ඉස්සෙල්ලා මැරලා යනවා. අපරාධකාරයින්ද මේ අත්හානුවාද බය නිසා. ඒ විතරක් නෙවෙයි අපි ඕක කොහොම හරි කරමු මත්යන් පානය කරලා හෝ මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා හෝ කාම මිත්‍යාචාරයෙන් හෝ එහෙ නැත්නම් බොරු ආගමික ශ්‍රද්ධාවෙන් ආගම් බදාගෙන කටයුතු කිරීම අර කාල් මාක්ස් මාකේ වගේ ආගම අභින් කරගෙන හෝ මේක වහගෙන ඉන්න ඇතු හරියට ඉන්නේ එහෙම කරුවා ටික දවසක් යනකොට බාහිරේ මේක දැනගන්නවා අනුන්දොස් කියන්න පටන් ගන්නවා. ඔය ආගමනුකූල ඕගොල්ලෝ කත කරාට ඔය බීලා දවස ගත කරාට ඔයා කරන හරියක් කරන්නේ මේ වගේ වැඩ තමයි කියලා බොහෝ දෙනාගේ පරානුවාද බයවට ලක් වෙනවා මේ සත්ව ඝාතන වගේ දේවල් කරා. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා කොම් වෙන්න පටන් ගන්නවා. අතපල්ලේ වැඩි පිටසක් බවට කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ පරානුවාද බය නැති කරගන්නට කරන චපලකම් ඒ වාගේම මවාපෑම් කොච්චර දවද ලෝකේ ඉල්ලතුන්ගේ කියන්න නැත්තන්ගේ මේ විකාර බොහොම වැඩි එයත් පෙන්වන්න හදනවා නෑ නෑ මම බොහොම සදාචාර සම්පන්න බලන්න මම වෙදිනකොට කොච්චර ලස්සනද මම කොච්චර කතා කරනකොට මම කොච්චර ලස්සනද මෙහෙමයි මෙහෙමයි කිය මේ පෙන්වන්න හදන්නේ මේ අර ඇතුලේ තියෙන යම් කිසි Taman දන්න හොඳට වැරදි ටිකක් ඒ වැරදි ටික මම අපාණ්ඩ හදනවා. නමුත් ඔය කොච්චර කෙරුවක්වත් ඔකට ආගමක් ඕනේ නෑ. කාටවත් තේරෙනවා මෙයා කරන්නේ රඟපෑමක් කියලා. මං කියන්නේ පොඩි දරුවටත් තේරෙනවා. ඒ බුද්ධ අහංකාරය කරන රඟපෑම බුද්ධ අහංකාරයට විතරක් නෙවෙයි අහුවෙන්නේ අන්‍ය අහංකාරයටත් අහුවෙනවා. ආනි ඒකෙදි අපි තේරුම් ගන්න ඕනේ පරාණුවාද බය බාහිර හැදීමෙන් ඉන්දිය සංවරයෙන් ගන්න බෑ. කොහොමඩක්වත් ඒක දෙලට ඇරෙනවා. අත්අනුවාද බය පරානුවාද බය දෙක තැවෙන්න පටන් අරගෙන ටික කල් යනකොට රටේ නීතිය ආණ්ඩුවේ තියෙන දිවිල් නීතියට අහු වෙලා පොලිසිය ඊළඟුවේ ඉරේ වැටෙන්නත් වෙනවා. මේකට කියනවා දණ්ඩ බය කියලා රාජ බය කියලා. ඔය තුනෙන්වත් බේරෙන්න පුළුවන් ප්‍රෝඩාකාරයෝ ඉන්නවා. නමුත් ඒ පුද්ගලයා මරණ වේලාවේදී හිත පාලට කකුල් දෙක උඩට එළ පල්ලක බැඳගෙන වැටෙනවා වගේ අපායට. මරණ මොහොත වෙනකොට පපු යක් දෙක ගා ගන්නවා, කෑ ගහනවා, විකාර කරනවා මෙන්න මේ බය හතර නිසා තමයි මේ මනුස්සයාට මෙච්චරම දැනුම අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙච්චරම ආරක්ෂක ක්‍රම අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙච්චරම කොටු තාප ප්‍රාකාර අවශ්‍ය වෙලා තියෙන්නේ. හතර මහා තේනාව අවශ්‍ය වෙලා තියෙන්නේ. මෙන්න මේ බය දෙයින්තර රජ්ජුරෝ විතර බය කෙනෙක් ලෝකෙම නැහැ. සිව් රඟ සෙනගේ හිටියත් මදි. නමුත් මේ කලිය තනියම භාවනා කරන ආමුදුර කෙනෙකුට ඕ තනියම ඉන්න කෙනෙකුට කිසිම බයක් නැත්තේ නෑ මොකද ඒ පුද්ගලයාට තියෙනවා මේ සතුන් නොවැරීම හොරකම්ම කිරීම ආදී અભය දාණයෙන් ලැබෙන ආනිසංස කවම කවදාකවත් මනලා කියලා පෙන්වන්න බෑ. මෙන්න මේක දකින්න නම් අර සදාචාර ආදාහ තික්මෝල යන සාන්දෘෂ්ටිකව ප්‍රශ්න දිහා බලන ගතියක් හිතේ ඇති කරගන්න. ඒ වගේම කරුණා මෛත්‍රී ආදී දේවල් ඉක්මෝලා කිය ඍජු සම්බන්ධයක් තියෙනවා සතුන් මැරීම සහ නොමැරීම අතර මොකද මම සතෙක් නිසා. ඒ නිසා මේ අග්‍ර දානීය මහා දානීය සතුන් නොමරා සිටීමෙන් සතෙක් මරන්න අවස්ථාවක් ලැබිලා නොමරා සිටීමෙන් හොරකම් කරන්න අවස්ථාවක් ලැබිලා සොරකම් නොකර සිටීමෙන් කාමීත්‍යාචාරයට අවස්ථාවක් ලැබිලා කාමීත්‍යාචාරය නොකර සිටීමෙන් අපි කරගන්න පින ඔය මොනම දානයක් දීලා කවම දාකව සම කරන්න බෑ කියලා කියනවා මේක අප්‍රමේයයි අප්‍රමාණයි කියලා කියනවා මහා සාගරේ වතුර බෝල් කට් එකකින් බැරල් එකකින් මැරලා ඉවර කරන්න බැරුව වගේ අබේ දාණයක සිහිපත්ක් අපිට තියෙනවා මතකයක් තියෙනවා නම් මෙන්න මේ වගේ අවස්ථාවක සතෙක් බලන්න අවස්ථාව ලැබිලා පූර්ණ මගේ නිෂේධ බලය පාවිච්චි කරනවා නොවලා සිටියා කිය පුතුමාකාර දාන ශක්තියක් ඇති වෙනවා මෙන්න මේවා 2 3 4 5 වෙනකොට ඒ පුත්කලයා තුළ ඇතිවෙනා වූ අර અભීතකම් කොච්චරද කියලා කියනවනම් රාජ මණ්ඩලයකට ගියත් නොපැකිල ධනිස් පොල් කපේකට නොවැදී උගුරකට වේලෙන්නේ නැතුව යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ශ්‍රමණ මණ්ඩලයකට ගියා. පඬිත මණ්ඩලයකට ගියා. සිල්ලුතුම් පිරිසකට ගියා. රාජ්‍ය රෝගාට ගියා. කිසි පැකිලීමක් නැතුව යන්න පුළුවන් ශක්තියක් ඇති කරගන්නවා. මේක ආගමක් නෙවෙයි. අර කියන විදිහ හොඳ නරක දෙකක්වත් මෛත්‍රී කරුණාවක්වත් නෙවෙයි. තමන් හොඳටම දැනගෙන සත්‍යයක් මරන්න අවස්ථාව ආව නුඹ රැසිකියා. හැබැයි මේ සතුන් මරලා මස් කාලා භෝජන සංග්‍රහ පවත්වමින් ඉන්න නැත්නම් මේ පුද්ගලයා නෝන්ජලෙක් වගේ පේන්න ඉඩ තියෙනවා. මොකටද ඕම නම් ඉතින් සතෙක් මරන්න එක මාස මාසක් මාසයක් කන්නේ නැත්නම් මොනවාක්වත් හර බීමක් බොන්නේත් නැත්නම් කාම විත්‍යාචාර කරන්නේ නැත්නම් මොකටද ජීවත් වෙලා කියන හිතන જાතිකුත් තියෙනවා ලෝකේ. අභාගයකට වගේ ওই රාජධානි වල දිනු රටවල් වල උඟ දෙනෙක් එතන ඉන්නේ. ඒ නිසා ගමෙන් යන අර සිල්වතා ගුණවතා නිකම්ම නිකං කොන් වෙනවා අර ගම්මානෙන් කොකෙක් ඇවිත් කොළඹට සතුමානා කෙටි කරපු අවමානයට ගියා හරි ගම්මානෙට කිව්වා වගේ කොළඹ පැත්තට ගියාට පස්සේ පුදුමාකාර ලැජ්ජාවක් ඇති වෙනවා මේ ඉන්න සමාජයේත් එක බලනකොට මේ සිල්වතා ගුණවතා නෝන්ජලෙක් වෙලා නමුත් ඒ පුද්ගලයා කවදාකවත් ඔය බාලයන් අතරට යනකොට ඒ වගේ නොගැලපෙන තරම් දැක්කට සිල්ලුතුන් ළඟට යනකොට ගුණවතුන් ළඟට යනකොට ශ්‍රමණ මණ්ඩල රාජ මණ්ඩල වලට නොපැකිලියක් ඉතින් මේක දැක ගන්න පුළුවන්කම බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරලා තියෙනවා. මේ අබේ දානේ කියන එක ආර්යයන් වහන්සේලාගේ මහා දානයක්. ආනේ දාන දෙන්න අපට ඕන තරම් අවස්ථාව දවස පුරා ලැබෙනවා. නමුත් ඒ වුණාට මීත්‍රිකට දන් දෙන්න, සෝමාවතියට දන් දෙන්න, රුවන්වැලි සෑයට දන් දෙන්න තමයි බොහොම කැමති නම්. ඉතින් ඒ අත්තන්ට දෙන්නේ මේ මීත්‍රිකට වෙලා ඉඳලා භාවනා කරනවා කියන එක මහා ආත්මාර්ථකාමී වැඩක්. තනියම නිවන් දකින්න හදනවා. ඌව හොඳද කියලා දොසුත් කියන. මෙන්න මේක තමයි ජීවිතාට කාගෙන ඉන්න බැරිදී. මුඟ දිනේ කවෙන්නේ ඔන්න රෝදනා කියන කතාවල් වලට ඒ පදේ හැටියට නටන්න හදනවා. මස් මාල් කෑම සම්බන්ධව, බෝධි පූජා සම්බන්ධව, දාන සම්බන්ධව, සීල සම්බන්ධව හයියෙන් කතා කරනවා. ගෝසාව තියෙනවනේ. නමුත් මේ වැරදි ජීවන රටාවෙන් වෙන් වෙලා අර ජීවන රටාවක් වෙනවත් වැඩි මේක හොඳම කියන තැන වැරදි කර්මාන්තයෙන් වෙන් වෙලා නිකන් ඉන්නකොට සිද්ධ වෙන සීලේ විපස්සනා ඥානයකට අර කවදාකවත් ඒක නා විපස්සනා ඥාන වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න අවසානයේ සුම්මයිලි තමයි නිකන් ඉන්න නිකන් ඉන්නකොට වැඩෙන්න තියෙන සේරම කුසල් වැඩේ මොනවා කරත් ඉති අකුසලයක් නම් තියෙනවා ඒක නිසා අන්තිමට වෙනකොට ඒ බුදු පිළිමේ තිබ්බා වගේ එකතන නතර වෙන්න වෙනවා. අඟුලිමාලටත් භගවචනාන්ති කිව්වේ අඟුලිමාල මම නතර වුණා පුළුවන් නම් නතර වෙන්න. ඒක නිසා එක පැයක් අපි ඇඟ හොල්ලන්නේ તો භාවනා කරනවායි කියලා කියන්නේ අපි කල්පනා කරගන්න ඕනේ. ඔය කියන තාලෙට අපි මේ වැරදි කර්මාන්තයේ කියන ශිල්පදේ දිගේ විතරක් බැලුවොත් හොඳ නරක මට්ටමක් කලකලා කරන වැඩක් නෙමෙයි මේ. කරුණා මෛත්‍රිය සලකලා කරන වැඩක් නෙවෙයි මේක. මේක විපස්සනාවෙම දැකගෙන අපේ ඇඟ හෙල්ලෙන හැම චිත්තක්ෂණයකම පුතුමාකාර විදිහට කාය සංස්කාර ඇති ඒ කාය සංස්කාර සම්පූර්ණයෙන්ම නතර කරන තැන තමයි විසංඛාර භාවයට පත් වෙනකොට තමයි අපි සමාජයක් ඇති වෙලා හිත එක තැන් වෙනකොට අය එක තැන් වෙනකොට අන්න අපිට කියකි සත්ව පාපස්සා කරනං සිල්පද වශයෙන් පීතිකම කෙලස් කැඩෙන්නේ නැහැ. සමාධියකට හිත ගියා නම් පරිඋත්තාන කෙලස් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අනුසය වශයෙන් උත් වෙන්න ඉඩක් නැහැ. Taman දැන දැන දැක දැක මේ භාවනාදී කටයුතු හොඳයි කියලා ඒකේ ගත කරනවා. නමුත් කොච්චර අමාරුද කියලා බලන්න මේ දන් දෙන පිරිසක හෝ එහෙම නැත්නම් වෙන සමාජ සේවා කටයුතු කරන පිරිසක් මැදට ගිහින් මෙහෙම ධර්මයක් දේශනා කළොත් තමන්ගේ තුන්දර රැකගෙන නිශ්චල වීමෙන් ওই දාහනයකට වඩා ওই සමාජ සේවාවකට වඩා විශේෂයෙන්ම අභ්‍යන්තරගත සතිපට්ඨානෙ වැඩෙනවා ත්‍රිවිධ ශික්ෂා වැඩෙනවා කියලා කිව්වොත් කී දෙනෙක් කැමති වෙයි. ඔක්කොටම ඕන වෙලා තියෙන මේ ජනප්‍රිය ආගමයි අන්ධහැරේ කියාපෑම. මේකම කෙලෙසයක් නේ. මේකම කෙලෙසයක්. ඒ නිසා ඒ විදිහට කර්මාන්ත විශේෂ සම්මා කම්මන්ත කියන විශේෂ ක්‍රියා අඩු කරන්න අඩු කරන්න අපි පුදුමාකාර මේ නූපන් අකුසල ධර්ම රාශියක් අපහසු තැනකට යනවා. උපන්න කුසලොත් අඩු වෙනවා. නූපන් කුසල් උපදින්න පටන් ගන්නවා. උපන් කෙලෙස් වැඩෙන්න පටන් ගන්නවා. ආ නිවැරදි ධර්මයකට යන්න නම් එකම දෘෂ්ටි කෝණය අවශ්‍ය කරලා තියෙන විපස්සනා දැනගන්න ඕනේ. ඉතින් මේක බොහොම මේ ගැඹුරු ආරාධනාවක්. තමනුත් නිතරම මේ ආරාධනාව ඉස්සරහින් තියා ගන්න ඕනේ. ඒ වගේම මෙවැනි ආරාධනාවකට පණ දීලා, පුර දීලා, ලාය දීලා කතා කරපු සර්වඥානික ධර්ම දේශනාචර මේ ඉදිරිපත් කර ගන්න ඕනේ. බුද්ධ ආදී උත්තරමයන් අසලගේ වැඩ පිළිවෙල දිහා බලන්න ඕනේ. බලනකොට බලනකොට බලනකොට තාම දුෂ්කරයි. ඒ මොකද අපිට අනිකුත් හැම විශේෂකින්ම උගන්ලා තියෙන්නේ මේකේ සම්පූර්ණ ආත්පස වෙනස් පැත්තක්. කරුණාට මේක ගැන කියන්නේ. ඉතින් ඒ නිසා උගත්කම වැඩි කෙනාට මේ ධර්මය පිළිගන්න බොහොම අමාරුයි. ඒගොල්ලෝ මම හරි මම ඉන්නේ හොඳ තැනක කියලා යම් කිසි කෙනෙක් හිතන බොහොම අමාරුයි. නමුත් අපිට තේරුම් අරගන්න වෙනවා කවදා හෝ මේ කර්මාන්තයේ හොඳ නරක දෙක කියලා කියන්නේ ඔය සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුෝ එක්ක එහෙම නැත්නම් වෙන ආගම් වල තියෙන හොඳ නරක කෙනෙක් ඒව නෙමෙයි මෙතන කතා කරන්නේ. වඩා කෙරුවට පස්සේ ආ හොඳ නරක කතා කරන්න දෙයක් නැහැ. කොයි එකක් හොඳයි කොයි එකක් නරකයි. අපිට පුළුවන් වෙනවනම් මේට වඩා අඩු මේට වඩා අඩු හිත සැලෙන මේට වඩා අඩු කය සැලෙන වැඩක් මාර්ගයෙන් බොහෝ හිත සැලෙන බොහෝ කය සැලෙන වැඩක් අයින් කරගන්න ඒක කුසලයක් ඒ දක්ෂකම අන්තිමට ඒක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකද නතර වෙන්නේ මේ කාය වාක් මන කියන සංස්කාර ධර්ම සියල්ලම සංසිද්ධ වෙනවා මේක මම හිතනවා අද සිල් ගන්න ආපු නැත්තම් බරපතල වැඩි ඇති නමුත් අපි මෙතෙක් කල් පවත්වාගෙන ආපු ඒ සතිපට්ඨාන ධර්ම දේශනාවේ අපි මෙන්න මේ වගේ තැනකට ළඟා වෙන්න තමයි මේ සතිපට්ඨානෙ පිටක් කරගත්තේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ කොහොමද මේ කියන බොහෝ වැඩ සහිත වෙන විදිහකට නම් බොහෝ කෙලෙස් සහිත බොහෝ කැළඹිලි සහිත තැනක ඉඳලා කය වචනය හිත නතර කරගන්න. ඒකදී ඒක තැනක සර්වචනාන්තිගේ සූත්‍රයක් සඳහන් වෙනවා සති සම්පජාඤ්ඤම් භික්කවේ සති සම්පජාඤ්ඤ විපන්නස්ස විරත්තස්ස හතුූපනිසෝ හෝති හිරොත්තප්පං යම් කිසි කෙනෙකුගේ කලින් පුරුදු කරගන්න ලද සී කල්පනාව කියන දෙක සති සම්පජාඤ්ඤ දෙක නැත්තම් සති සම්පජාඤ්ඤයෙන් වෙන් වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒ සති සම්පජඤ්ඤයෙන් වෙන් වෙච්ච කෙනාට අනිවාර්යයෙන්ම බයලජ්ජා දෙක නැති වෙනවා. නැත්නම් බයලජ්ජා දෙක ඇතිවීමට හේතු වෙන්නා වූ ප්‍රත්‍ය නැති වෙනවා. කලබලේ කරන සෑම කටයුත්තකදීම අපේ පවට බය, පවට ලැජ්ජාව කියන දෙක ඔබා ගන්නවා. විනාශ කරනවා. ඒ නිසා සතියෙන් සම්පජාඤ්ඤයේ යුක්ත වෙන්න වෙන්න වෙන්න Taman මීගාවට කරන්න තියෙන වැඩේ නිසා ඇති වෙන්න පුළුවන්. ඇති කරගත යුතු දේව ධර්ම වශයෙන් සඳහන් කරන සුඛ ධම්ම වශයෙන් සඳහන් කරන මේ බය ලැජ්ජා දෙක පහළ වෙන්න ඉඩ තියෙනවා. වෙන විදිහට කියනවා නම් බය ලැජ්ජා දෙක පහළ වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් ඇති කරලා දෙන විවේකයේ තුලයි ඉවසීම ධර්ම තුලයි. ඒක නිසා සතියෙන් සම්පජඤ්ඤයෙන් ගත කිරීම කෙනෙකුට පුළුවන් ඕනේ නම් ආගමක් කරගන්න. තව කෙනෙකුට පුළුවන් ඒක සාමාන්‍ය විෂයක් කරගන්න. ගණන් අදින්න කරන හදනවා, චිත්‍ර අඳිනවා ආදි වශයෙන් කරන දේ සීයෙන් යුක්තව ගත කරගන්න. සංකජාඤ්ඤය කියලා කියන්නේ කරන්න ඉස්සලම කල්පනා කරනවා මේ දේ මට කැපද, මේ දේ මට ගැළපෙනවද, මම මේ දේ සීයෙන් කරනවාද ආදි වශයෙන් පණින්න පෙර සිතා බැලීමේ කටයුත්ත තමයි මෙතනදී සංකජාඤ්ඤ වශයෙන් සඳහන් කරන්නේ. ඒ නිසා යම්ම වෙලාවක කටයුත්තක් කිරීමට කලින් අපිට සති සම්පජාඤ්ඤ දෙක යොදා ගන්න පුළුවන් වුණා නම් අපිට ඒ කටයුත්ත ලැජ්ජ බය සහිතව නිම කරන්න පුළුවන්. සතියේ සම්පජාඤ්ඤයේ යුක් නොයුක්තව සති සම්පජාඤ්ඤ විමුක්ත විරත්තස්ස සති සම්පජාඤ්ඤයෙන් තොරව කටයුතු කරන සෑම වෙලාවකම අපි ළඟ ඒ කෝඩු ගති පහළ වෙනවා. බය ලැජ්ජ නැති ගති පහළ කරනවා. යම් කිසි කෙනෙකුට මේක ඇබ්බැහියක් කරන දේ සක්කමූපයෙන් කඩිමුඩිය කරනවා සීයෙන් සතියෙන් සම්පජාඤ්ඤයෙන් වැඩිවීමක් නැත්තම් එන්නේ එන්නේ එන්නේ මේ මනසට අර බයලජ්ජ නැතිකම පුරු දෙයක් බවටපත් වෙනවා. දෙයක් නැහැ කියන තැනටපත් වෙනවා. එහෙමපත් වුණාට පස්සේ සති සම්පජාඤ්ඤං ඉරත්තප්පං භික්කවේ විරත්තස්ස හතුූපනිසෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය සංවරය එන්ට එන්ට එන්ට එන්ට සතිය නැති නිසා බයලජ්‍ය දෙක නැති වෙනවා බයලජ්‍ය දෙක නැති වීම නිසා ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා ඉන්දිය සංවරා විමුක්තස්ස අතුපනිචෝ හෝති සීල. ඉන්දිය සංවරයේ ඉක්මවා ගන්න බැරි කෙනාට සීලය රැකීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රත්‍ය නැතුව යනවා. ඒක නිසා සතිය ඉස්සරහින් කියලා පියවර දෙක තුනකට පස්සේ සීලයක් ඇති කරගන්න පුළුවන් ය කියලා එක චක්‍රයක් තියෙනවා. තව එකක් තියෙනවා සීලවන්තයාට ආනාපාන සති බුද්ධානුස්සති ඡාගානුස්සති ආදී සතිපට්ඨාන භාවනා කිරීමෙන් සතිය පිහිටවන්න පුළුවන් කියලා පැත්තකුත් තියෙන නිසා සතිය නිසා සීලය ඇති වෙන තරකුත් තියෙනවා සීලය නිසා සතිය ඇති වෙන තරකුත් තියෙනවා එක පැත්තට කියන්න පුළුවන් සී කල්පනාව නිසා සීලය පාල කරගන්න පුළුවන් චක්‍රයක් තියෙනවා ඒක ක්‍රමයක් තියෙනවා ඒ සීලය නිසා සී කල්පනාව පාල කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා මේක තවත් පැතිවල තම සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා සීකල්පනා කියන එක ඥාණයට ඥාණය නිසා සීලේ සීලේ නිසා ඥාණය සීල පරිදේ පරිශෝදෙන්තෝ පඤ්ඤාවෝ සිපඤ්ඤා පරිශෝදෙන්තෝ සීලෝතේ සීලවතේ බික් සීලවතෝ බික්වේ පඤ්ඤා පඤ්ඤාවතෝ බික්වේ සීල සීල පඤ්ඤාය බික්වේ ලෝකස්ස අගමක්ඛායති මෙන්න මේ සීල ප්‍රඥා දෙක ලෝකේ ධර්ම වලින් උත්තරම ධර්ම දෙක කියලා ඔය මේ සෝන දණ්ඩ සූත්‍රයේ දීර්ඝ සූත්‍රය හැමාරේ සර්වඥාන්සේ ඉතාමත්ම තිලක්කාර විදියට වායි. නැවත නැවතත් නැවත නැවතත් කියනවා මෙන්න මේ සීලයයි මේ ප්‍රඥාවයි දෙක තියෙනවනම් ලෝකේ ලැබිය යුතු උතුම්ම දෙක ලැබුවයි කියලා. ඒ කියන්නේ ප්‍රඥාවන්තයාටමයි සීලය. සීලවන්තයාටමයි ප්‍රඥාව. මේක තාමත් අපි අර මහ මූලික ප්‍රශ්නේ ඉතුරු වෙලා තියෙනවා කොතනින්ද පටන් ගන්න කියලා. ඒ කියන්නේ පටන් අරගෙන ප්‍රඥාවට යනවාද ප්‍රඥාවෙන් පටන් අරගෙන සීලයට යනවාද කියලා මට කියන්න තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ දැන්. කවුරක්වත් මෙතන ඉන්න කට්ටිය නෑ එහෙම පටන් ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපි මේ කොච්චර ප්‍රඥාවන්තයි කියලා කිව්වත් අපි කොච්චර සිල්වන්ත කිව්වත් අපේ අතින් සිල්පද කැරේ. අන්නේ කැරිච්ච සිල්පදයේ පිළිබඳව අත්තානුවාද බයෙන් පරානුවාද බයෙන් දණ්ඩ බයෙන් යුක්තව චකිතව කල්පනා කරන්න එපා සිල්පද කැඩීම ඒ කියන කෙලෙස් වලට සමානුපාතිකයි අන්නේ සිල්පදයේ කැඩීම පිළිබඳව අපි සිහි බුද්ධියෙන් කල්පනා කරන්න ශක්තියක් කියනවා විපස්සනාවෙන් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් මම සාතික වෙනවා හෙටත් ඔය විදිහටම සිල්පදේ කැඩෙයි කැඩෙන චිත්තක්ෂණයට කලින් අතර කරගන්න පුළුවන්කමක් ලැබෙයි ඒක අම්මල දාතලා දීපු දෙයක්වත් බුදුහාමුදුරුවෝ දීපු දෙයක්වත් මොනවාක්වත් මේ පුරුද්දෙන් එන එකක්. ඒක නිසා මේ බණ භාවනා කරන යුගයේ අපිට පැහැදිලිව පිළිගන්න වෙනවා අපිට පූර්ණ පාරිශුද්ධත්වයක් තියෙනවායි කියලා කියනනම් බණ භාවනාවක් ඕනෙත් නැහැ බණ භාවනාවක් ඇති වැඩකුත් නැහැ. අපිට සිද්ධ කරගන්න වෙන්නේ අපේ අතින් මේ වෙන වැරද්ද සංසාරයෙන් ගෙනාව මේ කෙලෙස් වාසනාව නැවත නැවතත් දිනපතාම සතිපතාම මාසපතාම අවුරුදුපතාම අපේ ඉස්සරහා චක්‍ර වශයෙන් කරගෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ ඊයේ මම කැඩුවේ සිල්පදේ දැනගත්තේ මෙච්චර දුරට කඩලා කල් ගියාට පස්සේ. අද මට ඊට චිත්තක්ෂණයට කලින් දැක ගන්න පුළුවන්. එතකොට මට සංවර වෙන්න නොකර නිකන් ඉන්න අවස්ථාව වැඩි වෙනවා. මේ විදිහට කල් යන්න යන්න යන්න යන්න ඒ සිල්පදයේ වීතික්‍රමණය වෙන්න කලින් කටුකට පණින්න කලින් චිත්තක්ෂණයක කලින් දැක් ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. අන්නේ දාට තමයි අර අබේ දානේ මහා දානේ අග්‍ර දානේ දීලා ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් මෙතෙක් කල් අපි ජවයට ගැම්මට වේගෙට ගිහිල්ලා තිල්පදේ කඩාගෙනත් ගියාට පස්සේ මතක් වෙන්නේ. නමුත් සත්‍යසම්පජාඤ්ඤය කියන මේ දොරටු පාළය ක්‍රියාවේ යොදවපු නිසා සිල්පද කැඩෙන ගිහිලා වෙලා යන ගතිය නතර වෙනවා නතර වෙලා අප්‍රමාදේ කටයුතු කරලා කරලා දවසක එනවා අපිට සිල්පදේ කඩන්න චිත්තක්ෂණයට කලින් විමසන නෝන පාර කරගන්න පුළුවන් වෙනවා. අන්නේ විමසන නෝනට තමයි අපි මෙතන ඥානය කියලා කියන්නේ විපස්සනා ඥානය කියලා කියන්නේ. ඒක කවදාකවත් නරකයි අඟුලිමාලට නැතය. නැත්නම් අන්‍යාගමිකෙකුට නැතය. එහෙම නැත්නම් මේ ආමුදුරන්ට වැඩිය, සීලතුන්ට වැඩිය ස්ත්‍රීන්ට වැඩිය පුරුෂයන්ට මොන්නම ඉන්නේ මම ඔය කියන හදන ධර්මයේ කිසිම જાතියක් ආගමක් කුලයක් ජනමුතුකම වර්ණවත් ගතියක් තරුණ මොනක්වත් නැහැ. මනුස්ස හිතේ තියෙන අතිවිශිෂ්ට ලක්ෂණයක් තමයි එකම වැරද්ද නැවත නැවත කරනකොට ඒ වැරද්ද ඒ මට්ටමට යන්න කලින් අනිත් දවසේ දැක ගන්න පුළුවන් එළඹ සිටි 100න් ඉන්නවනේ. ඒකට තමයි එළඹ සිට 100 කියන්නේ එළඹ සිට 100 කියන එකට අර්ථකථන තමයි ඔය. ඒ නිසා එළඹ සිට 100 පමණින් වැරදි නොකර ඉන්නවා කියලා හිතන්න එපා. වැරද්ද කුණු වෙන්න කලින්. වැරද්ද කොහොම කොහොම වෙන්න කලින්. චිත්තක්ෂණයක කලින් දකින්න පුළුවන්. ඉතින් මේක තාමත් ගෙවල් දොරවල් ඉන්න නැත්තන්ට වටේ ඉන්න නැත්තන්ට වෙන්නේ මේ මනුස්සයා එකම වැරද්ද කොච්චර කිව්වත් කරනවා කිය. නමුත් මේ යෝගාවචරයට වැටෙනවා ඇත්ත ඒ මනුස්සෝ කියන මට්ටමේ ගත්ත මොකද මං කට්ටේ පැනලා. නමුත් මන්ට වෙනදාට වඩා එක චිත්තක්ෂණයකට කලින් අල්ල ගන්න පුළුවන් වුණා. මං හෙට තවත් චිත්තක්ෂණයකට කලින් අල්ලන්නේ. ආනේම කරනකොට සීලයට පෙර ආතුව මේ ඉන්දිය සංවරය පිළිබඳ ලොකු ගෞරවයක් හිතේ. අර වහින් දිතල ගොරවගෙන කරවල කරගෙන ඉන්න වාගේ. ඒ ඉන්දිය සංවරයටත් කලින් බයලජ්ජා දෙක වෙනදාට කලින් මේ මේ දවල් මිගිල් රාදානියල් නෙමෙයි යන්න පෙන්වන්න කරන බයලජ්ජාවක් නෙමෙයි. Taman කල්පනා කරනවා මම මෙහෙම කෙනෙක් අනික් කෙනෙක් වගේ ආකල්ප පවත්වන්නේ කොහොඳ නැහැ. ඒ නිසා මම වෙනදාට වඩා මේක පිළිබඳව විවෘතව බලන්න ඕන. හරි වැරදි බලන එක නෙමෙයි විවෘතව බලන්න ඕන. අනු මන් දිහා බලන වාගේ මම මම දිහා බලන්න ඕන කියලා බලනකොට ඒ හැමදාම අපැතින් වැරදි සිද්ධ වෙනවා. ඒක නම් රත්තරන් පත්තිරුක লীලා සාක්වේ දාගෙන ඉන්න වටින දෙයක්. ඒක අපි පිළිගන්න ඕන. පිළි අරගෙන මේ වැරද්ද වෙනද තරමටම පහු වෙන්න කලින් මෝරන්න කලින් දැනගත්තොත් මේක බුද්ධ ශාසනය සඳහා කරන්නේ කායති සංවරය කියලා. මත්තේයි වැරදි නොකර සිටීමට අත්‍යවශ්‍ය මාංක එකයි. වැරදි වෙනවා ඊයේ තුනා අදත් වෙනවා මේ සතිය නිසා මට චිත්තක්ෂණ කලින් දැනගත්තා. මම හෙට මේකට වැඩි චිත්තක්ෂණ කලින් දකින්න. අනිදා මීටත් වැඩිය කණෙන් දකින්න ඕන කියලා කරගෙන කරගෙන කරගෙන යනකොට මෙන්න මේ මුලට වැරද්ද වෙනකොටම අල්ලා ගන්න කටයුතු තමයි වචනේ පරිදමාප්තාර්ථයේම යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝමනසිකාරයේදී වැරද්ද සිද්ධ වෙනවා. නමුත් අපි එලියක් ඇති වෙන ගන්නවා, අවධියක් ඇති කර ගන්නවා, ජීවිතන ගතියක් ඇති කරන චිත්තක්ෂණය කලින් මේ පෙරහැරේ තව පොඩ්ඩකට කලින් අල්ලා ගන්න පුළුවන්. ආ නොහොම කෙරුවොත් තමයි අපිට සතෙක් මරලා පශ්චාත්තාප වෙනවට වඩා දවසකට හම් වේ දැන් බෙල්ලට කඩුව තියලා මේ වෙලාවේදී අපි තීන්දුව කරනවා තව මොහොතකින් මාගේ අති මේ සතා මැරෙනවා එතකොට මේ මේ දේවල් වෙනවා සතාට මේ මේ දේවල් වෙනවා මට දැන් ඕනනම් පුළුවන් ඒ අකුසල කර්ම ඕන දෙයක් පිටතාවේ කියලා බයලජ්ජාවකින් තොරව ඔලොමොත්තලව මේ කබල මම අපා යනවා ගියාවයි යන්න එහෙම නැත්නම් මට කල්පනා කරන්න පුළුවන් එහෙම නැහැ මම අපේ දාන දෙනවා මෙන්න මේ වෙනස බුදු වෙනවා වගේ වෙනසක් කොයි වෙලාවෙ කොතනදී කාට වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා මෙතනදී හොඳට පැහැදිලි වෙනවා කිසි කෙනෙකුට සීලය පිළිබඳව තව කෙනෙකුට වල් කියන්න බෑ. අම්මලා තාත්තලා වගේ කියනවා නම් දරුවන්ගේ සීලය ගැන ඒක නෙමෙයි මේ බුද්ධ ධර්මයේ කියන සීලය. අඩු ගානේ බුදුහාමුදුරුවෝ වගේ කියනවා නම් ගෝලයන්ගේ සීලය ගැන ඒකත් මේ බුද්ධ ධර්මයේ අපි කියන සීලය. බුදුරජාණන් කියන්නේ පහරාද සුරේන්ද්‍රයාට මගේ ගෝලයන්ට තිල්පද කඩා ගන්න බැරුව යනවා. එච්චරයි අන්නේදාට තමයි මම ගෝලයි කියලා කියන්නේ. ඒ වෙනතු මම කෙවිතක් තියාන පිටිපස්සේ ඉඳගෙන දඬුවම් කරනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ විනයක් කරනුනට පස්සේ ඒක පිළිබඳව විනිශ්චයේදී කටයුතු කළ තියෙන ආකාරය බලනකොට අද තියෙන ඕන ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් හදන්න ආදර්ශ තිබිලා තියෙනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේ අනුහිල්පද ගැඩුවට පව් ගාගත්තේ නැහැ. පක්ෂයක් ගත්තේ නැහැ. ඒක දිහා විපස්සනාවෙන් බැලුවා. ඒකල කිව්වා විපස්සනා කරන කට්ටියක් මෙන්න මේ තාලෙන් බලන්න. ඒක ඒ තාලෙන් බැරි නම්, ඉච්ඡර ගැඹුරෙන් බැරි නම් ඔය කරුණාවේ මෛත්‍රියෙන් බලන්න. ඒකත් බැරි නම් හොඳ නරක දෙකේ මේ විපස්සනා මාර්ගයකට එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වන සමේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න පුළුවන් හැකියාව අපේම හිතේ හොල්මන් නිසා තමයි අපට ලැබෙන්නේ. ඒ වගේම තමයි ඉතාමත්ම ලයාන්විත දෙන්නතු මතක් කරන්නේ මේ Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න මට්ටම විය යුතුයි කියලා නම් හිතන්නේ. කවදාකවත්ම Taman තේරුම් ගන්න මට්ටම අනුන් තේරුම් ගන්න යන කට්ටිය තමයි මේ සාතනේ හදන්නේ කියලා බැරි ගාන සභා කොන්ත්‍රාත් බාර අරගෙන මේ දුකටපත් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ පරියන්කේදී හෝ හෝ වේවා සක්මනේදී හෝ වේවා මේ මට්ටමටපත් වෙනකොට අපි මේ අනුන් වෙන ගාන 100 100ක්ම නතර වෙනවා. Tamange හිත වර්තමානයේ අරමුණක් දේශනා මෙතන සමාප්ත කරනවා. අපි දිව්‍යා එක්තාවතාජනම්මේ ඊසම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සානුමෝදන්තෝ සබ්බ සම්පත්ති දිව්‍යා එක්තාවතාජනම්මේ ඊසම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තෝ ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්ති සාසන ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්ති දේශන ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මං පරං